එතෙන්දී අපි දැනගත්තා ඒ උතුම් අරහත්ත්වයට දක්වා යන මාර්ගයේ විවිධ ක්‍රම. එක අතකින් විවිධ අන්දමින් බුදුරජාණන් වහන්සේ ඒ අරහත්ත්ව මාර්ගය විස්තර කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ඒ ආයතන පැත්තෙන් විස්තර කරලා තියෙනවා තවත් පැත්තකින් ස්කන්ධ පැත්තෙන් විස්තර කරලා තියෙනවා තවත් පැත්තකින් ධාතු වශයෙන් විස්තර කරලා තියෙනවා ඊට පස්සේ Taman තුල විවිධ අන්දමින් අභ්‍යන්තර බාහිර නිමිති අනුසාරයෙන් ඇතිවන මමත්වය දුරු කරමින් යන මාර්ගය විස්තර කරලා තියෙනවා ඊට අමතරව සතර ආහාර මුල් කරගෙන මාර්ගය විස්තර කරලා තියෙනවා ඊළඟට අපි මේ අස්කන්නාසාදී ඉඳුරන්ගෙන් මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී ඒ විවිධ ව්‍යවහාරයන් භාෂාවන් පරිහරණය කරද්දී එතන පැවැත්විය යුතු ආකාරය නැත්නම් එතෙන්ද සැලකිලිමත් විය යුතු ආකාරය කෙලස් දුරු වෙන අන්දමින් ප්‍රතිපදාවක් පිරිය යුතු ආකාරය ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා බොහොම පරිපූර්ණ ප්‍රතිපදාවක් සුවිශේෂී ප්‍රතිපදාවක් ප්‍රායෝගික ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාවන් හරහා අපිට හෙළි කරලා දීලා තියෙනවා. ඉතින් අද අපි තෝරගත්තා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එන සෝන සූත්‍රය. ඉතින් මෙතන ඇත්තට ඇත්ත වශයෙන්ම අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් ගැන තමයි කියවෙන්නේ. ඒ වගේමයි හරිම මෙහෙතමානීව උන්වහන්සේ ඒ තමන් වහන්සේ කටයුතු කරපු ආකාරයත් මේ සූත්‍රය තුළම අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට ලොකු මඟ පෙන්වීමක් මෙම සූත්‍රෙනුත් ලබා ගන්න පුළුවන්. අපිට ඒ නිවරදිව මාර්ගය හමු නොවන තාක් අපි විභාගාත යන හැටි විවිධ වැරදි තීරණ ගන්න හැටි ඒවා පිළිබඳවත් එක්තරාන්දමක මනුෂ්‍යත්වයේ මුල් කරගත්ත යම්කිසි හැඟීමක් අපිට ඇති කරගන්න පුළුවන්. දැන් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනවා. ඉතින් ඒ වෙනකොට මේ සෝන කියන ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන්නේ රජගහ නුවරම සීතවනය කියලා කොටසේ. එතකොට මේ සීතවනය කියලා කියන්නේ අත් වශයෙන්ම සොහොන් පිට්ටනි සහිත ප්‍රදේශයක් වශයෙන් අට කතාවේ විස්තර කරනවා. එතකොට උන්වහන්සේ හුදකලාව අතිශය වීරයවන්තව තමන්ගේ මහානදම් පුරමින් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි හරිම සුකුමාල ජීවිතයක් තමයි ගිහි කාලේ ගත කරලා තියෙන්නේ. ඒ නිසාම උන්වහන්සේට සුකුමාල කියන නමකුත් පටබැඳිලා තියෙනවා. මොකද ඊටාම ධනවත් පවුලකින් පැවතිලා අතිශය සුඛෝපභෝගී අන්දමින් ජීවත් වෙලා ඊට පස්සේ තමයි මහාන වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අහුම්කම් දීලා මේ ධර්මය ප්‍රගුණ කරන්න නම් ගිහිවි ඉඳගෙන අමාරුයි. ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා තීරණය කළා. දෙමව්පියන්ගේ අවසරය අරගෙන ඒ විදිහට බොහොම අමාරුවෙන් පැවිද්ද ලබාගෙන තමයි මේ සාමෙන් වහන්සේ මේ ප්‍රෞಢ භූමියටපත් වෙලා තියෙන්නේ. නමුත් අර අතීතයේදී ගත කරලා තියෙන මේ සුඛෝපභෝගී සුකුමාල ජීවිතය නිසාම උන්වහන්සේගේ මේ දැන් අනුගමනය කරන රූක්ෂ ප්‍රතිපදාව එක අතකින් ඔරසු දෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සක්මන් කරන සක්මන් මළුවේ ලේ පවා තැවරලා තියෙනවා කියලා කියනවා. මොකද යටිපතුල් පැලිලා. එච්චර දුරට වීරයවන්තව මේ කටයුතු කරපු ස්වාමින්වහන්සේ නමක්. සෝන කෝලිවීස කියන නම උන්වහන්සේ යෙදලා තියෙන්නේ කෝලිය වාංශිකයෙක්. ඒ නිසා මේ අතිශය දැඩි වීරයක් දාගෙන තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. කවද්දෝ මම නිවන් දකින්නේ. කවද්දෝ මම අරහත්ත්වයටපත් වෙන්නේ. කියලා මෙන්න මේ වගේ අතිශය දැඩි අදිෂ්ඨානකින් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඉතින් කෙසේ නමුත් උන්වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ මේ විදිහට අදිෂ්ඨානපූර්වකව කටයුතු කළාට මොකද තාමත් අධිකමයකට ලක් වෙන්න බැරි වෙලා තියෙනවා. උන්වහන්සේලා තාමත් අරහත්ත්වයටපත් වෙන්න. එහෙමත් නැත්නම් ඒ තමන් වහන්සේගේ ඒ ශාසන අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා උන්වහන්සේ ටිකක් කලකිරිච්ච ස්වභාවයකින් කල්පනා කරනවා. දැන් අපි දන්නවා ගිහි ජීවිතයේ තියෙන දුම්නස වගේම පැවිදි ජීවිතයේත් එහෙමත් නැත්නම් නෙක්ඛම්මයක් සහිත නෛෂ්ක්‍රම්‍ය කරපු ජීවිතයකත් ආධ්‍යාත්මික ගමනක යෙදෙන ජීවිතයකත් යම්කිසි දුම්නසක් 15ට හැටි අපි මීට කලිනුත් සලායතන විභංග සූත්‍රය අනුසාරයෙන් ඉගෙන ගත්තා. මොකද නෙක්ඛම්මසිත දෝමනස්ස නමින් බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ එක්තරා අන්දමකින් ගුණයක් පුරන්න ඒ හරහා මාර්ගඵලයක් ධානයක් සාක්ෂාත් කරන්න. ඒ වගේ ඉතින් විවිධ බලාපොරොත්තු අපිට තියෙනවා. නමුත් ඉතින් මේ බලාපොරොත්තු අපි ප්‍රාර්ථනා කරන අන්දමින්ම ඒ ඉක්මනින්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපේ හිතේ එක්තරා අන්දමක කනගාටුවක්, දුම්නසක් පහළ වෙන්න පුළුවන්. අනේ කවද්ද මමත් ඒ ආර්ය භූමියටපත් වෙන්නේ? අනේ කවද්ද මමත් රහත් වෙන්නේ? අනේ කවද්ද මමත් සෝවාන් වෙන්නේ? අනේ කවද්ද මමත් පළවෙනි ධ්‍යානයටපත් වෙන්නේ? වගේ ඉතින් විවිධ අන්දමින් ඒ Taman නොලබපු ගුණයන් සම්බන්ධයෙන් තමන්ගේ හිතේ විවිධ මේ අදහස් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අවස්ථාව තමයි දැන් මේ ශ්‍රෝණ ස්වාමීන් වහන්සේ අත්විඳින්නේ. උන්වහන්සේටත් ඉතින් කල්පනා වෙනවා අනේ කවද්ද මේ වැඩේ කරගන්නේ. මගේ යාළුවෝ දැන් මේ වෙනකොට මේ වැඩේ කරගෙන හමාරයි. ඒ නිසා මමත් මේ බුද්ධ ශාසනය තුල විශේෂයෙන්ම ගුණයක් පුරන ස්වාමීන් වහන්සේ නමක් ආරද්ධ විරියකින් නැත්නම් ඇරඹූ වෙර ඇතුව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා අතර කෙනෙක් මමත් ඒ තරම් මම උත්සාහවන්තවයි කටයුතු කරන්නේ ඒ තවමත් මට මම බලාපොරොත්තු වෙන ඒ ශාසන පරමාර්ථයන් ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ වැඩේ හරියන්නේ නැහැ. මීට වඩා හොඳයි මම උපවැදුණා නම්. ඒ කියන්නේ මම මහානකම හැරියානම් සිවුරු හැරියානම් මීට වඩා හොඳයි. මොකද මට ගිහි කාලේ ඕන තරම් ධන දාහන්නේ තියෙනවා. මට නැවතත් මේ ගිහි කමටපත් වෙලා මහානකම අතහැරලා නැවතත් ඒ ධනය පරිහරණය කරමින් සුවසේ කටයුතු කරන්න පුළුවන්. ඒ අතරේ මට පින් ටිකකුත් කරගන්න පුළුවන්. කියලා දැන් උන්වහන්සේගේ හිත මේ සිවුරු අරින පැත්තට නැමිනවා. දැන් උන්වහන්සේගේ වාසනාවකට දැන් බුදුරජාණන් වහන්සේ අර නිජ්ජකෝට පර්වතයේ වැඩ වාසය කරන ගමන් තමන් වහන්සේගේ තියෙන ඒ චේතෝපරිය ඥානයකින් මේ සෝන සාමින් වහන්සේගේ හිතේ පහළලා තියෙන පරිවිතර්කය දකිනවා. දැන් දැකලා මහත් කරුණාවෙන් බුදුරජාන් වහන්සේ යොහුසලුවම මේ ස්වාන සාමින් වහන්සේ වැඩ වාසය කරන සීතවනේ එම ස්ථානයට වැඩම කරනවා. ඉතින් සඳහන් වෙනවා හරියට නිකන් මේ අකුල වල තිබිච්ච අතක් දිග හරින සැනින් බුදුරජාන් වහන්සේ මේ සෝන සාමින් වහන්සේ ඉන්න තැනට වැඩම කළා කියලා. ඉතින් සාමාන්‍ය සිරිතක් තිබිලා තියෙනවා ඒ කාලේ යම් හෝ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කළා නම් මේ වැඩමරා වී කියලා බලාපොරොත්තුෙන් උන්වහන්සේටත් ආසනයක් පනවලා තිබිලා තිනවා. ඉතින් ඒ ආසනේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වාඩි වෙලා මේ සෝන සාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ තමන් වහන්සේ දැකපු දේ කියවපු හිත ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සෝන ඔබට මේ බඳු මේ සිතවිල්ලක් පහළ වුණාද? හුදකලාව මේ වැරඹු ඇරඹු වීරය ඇතුව වාසය කරනකොට මෙන්න මේ බඳු හිතවිල්ලක් පහළ වුණාද? මමත් මේ ශාසනයේ වීරයවන්තව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නමක්. මෙච්චර කාලයක් මහන්සි වෙලත් මට මේකේ ප්‍රතිඵලයක් සාක්ෂාත් කරගන්න බැරි වුණා. ඊට වඩා හොඳයි මම උපැවිදි වෙන එක උපැවිදි වෙලා මම ධනය පරිහරණය කරමින් සැප විඳිමින් ඒ වගේම කුසලුත් කරමින් මට ගිහි ජීවිතයක් ගත කරන එක වඩා සුදුසුයි කියලා මෙන්න මේ වගේ සිදුවෙලා පහළ වුණාද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඉතින් එතකොට සෝන ස්වාමීන් වහන්සේ ඒක පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි මගේ හිතේ ඒ බඳු සිතුවිල්ලක් පහළ වුණා කියලා ඉතින් බොහොම අවංකව නිහතමානීව උන්වහන්සේ තමන්ගේ හිතේ පහළ වෙච්ච විතර්කය පිළිගන්න. එතකොට අපිට තේරෙනවා දැන් මම කලින් මතක් කළා මේ ඇවිල්ලා ඉදිරියේදී රහත් වෙන මහරහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ මේ වීරය වඩන කාලයේදී භාවනා කරන කාලයේදී මේ තරම් මානසිකව ඇදවැටෙන තත්වයකට පව අපත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මනුස්ස ස්වභාවය. අපිට තාම නිවැරදි පාර තේරිලා නැත්තම් එහෙමත් නැත්තම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙලා නැත්තම් වගේ විවිධ අකරතැබ්බයන් වලදී අපි ඉතින් සමහරලාට දුක් වෙනවා මේ ශාසනය ගැන කලකිරෙනවා සිද්ධ වෙන දේවල් ගැන හිතේ අමනාපයක් පහළ වෙනවා සමහරලාට සිවුරු ඇරලා යන්නත් කල්පනා කරනවා. ඉතින් ඒක එක අතකින් බැලුවාම ස්වාභාවිකයි. මොකද ඒ තරම් ඉතින් හරි අවිනිශ්චිත ගමනක් ටිකක් අන්තරාය කර ගමනක් තමයි ඉතින් ඉදිරියේදී අපිට තියෙන්නේ. ඒ තුල යම්කිසි අවදානමක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී සෝන සාමීන් වහන්සේ ඒ තමන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච අදහස නොවලහා බුදුරජාන් වහන්සේට හෙළි කළාට පස්සේ බුදුරජාන් වහන්සේ උපමාවකින් උන්වහන්සේට ධර්මයක් දේශනා කරනවා. දැන් මේ සෝන සාමීන් වහන්සේ ගිහි කාලේ හොඳට දක්ෂයිලු මේ වීණා වායනා කරා. මේ වාදනය කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් මේ වීණාවක් මුල් කරගෙනමයි මේ ධර්මයේ නැත්තම් මේ උපමාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ අහනවා වීණාවක තත් හුඟා තද වෙලා තිබුණොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ සෝනසානසිකින් ඉස්සෙල්ලාම අහනවා ආයුෂ්මතුන් වහන්සේ ගිහි කාලෙදි මේ වීණා වාදනය කරන්න දක්ෂද කියලා එහෙමයි ස්වාමීනි කියලා කියනවා. ඊට පස්සේ වීණාවක් සුසර කරනකොට ඒ කම්බි හොඳට ඇදලා ඒ උමනා පරිදි සකස් කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙසේ මේ කම්බියක් තන්තුවක් ඕන්ට වඩා ඇදලා තිබුණොත් මේ වමනා කරන ස්වරය ඒ නිවරදී සංඛ්‍යාතයකින් ලැබෙනවද? ඉතින් එතකොට සෝන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා නැත ස්වාමීනි කියලා. ඊට පස්සේ අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ අහනවා යම්කසේ ඒ වීණාවේ තන්තුවක් ඕන්ට වඩා බුරුල් වෙලා තිබුණොත් එතකොට මේ වමනා කරන ස්වරය, ඒ හඬ, නිවැරදි ස්වරය ලැබෙනවාද? එතකොටත් නැත ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා යදාපනතේ සෝන වීනාය තන්තියෝ න අච්ඡායතා හොಂತಿ න අතිස්තිලා සමේ ගුණේ පටිච්චිතා. දැන් එතකොට ඕන්ට වඩා තද වෙලත් නැහැ. ඒ වගේමයි බුරුල් වෙලත් නැහැ. මේ සම ගුණේහි තමයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ සමබරව ඒ වමනා කරන තැනටමයි ඒකපත් වෙලා තියෙන්නේ. අවශ්‍ය පරිදිම තමයි මේක ඇදිලා තියෙන්නේ. මෙන්න මෙහෙම තියනවා නේද මේකෙන් නිවැරදි ස්වරය ජනිත වෙන්නේ. නිකුත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට සෝන ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්නවා. දැන් මෙන්න මේ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ භාවනාව සම්බන්ධ වෙනවා. භාවනාවේදීත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒව මේව කෝසෝන අච්චාරද්ධං විරියං උද්දච්ඡාය සංවත්තති. අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්තති. දැන් මේ විරිය සමතාවය ගැන තමයි මේ උගන්වන්නේ. ඕනට වඩා අධික වේරයක් යෙදුවොත් ඒකම හේතු වෙනවා හිත විපිරිසර වෙන්න. හිතේ වික්ෂිප්ත බවක්, උද්දච්චයක්, විසිරීමක් පහළ වෙන්න අර අධික වීරයම හේතු වෙනවා. ඒ වගේමයි යම්කිසි කෙනෙක් අඩුවෙන්නම් වීරය යොදන්නේ හිත නින්දට වැටෙන්න, උදාසීන වෙන්න, කම්මැලි වෙන්න හේතු වෙනවා. තස්මාතිහ ත්වං සෝන විරිය සමතං අදිත්තහ ඉන්ද්‍රයානංච සමතං පටිවිජ්ජ තත්තච නිමිත්තං ගන්හා හීති. ඔතන තමයි ඇත්තම වටිනාම අවවාදයක් දැන් කරන්නේ. ඒ නිසා සෝන මේ වීරිය සමතාවය හොඳට අදිෂ්ඨාන කරගන්න. ඒ ගැන හොඳින් අවධානය යොමු කරන්න. ඉන්ද්‍රයානන්ත සමතං පටිවිජ්ජ. ඉන්ද්‍රිය සමතාවය ඇති වුනහම ඒක හොඳින් දැනගන්න. ඒක හොඳින් තේරුම් ගන්න. තත්තච නිමිත්තන් ගන්හා හීති. ඒ අවස්ථාවේ තමයි තමන්ගේ භාවනා කර්මස්ථානය හොඳින් තමන්ට වැටහෙන්නේ. එතෙන් තමයි මේ නිමිති ගන්න තියෙන්නේ. ඒකේ යථා ස්වභාවය හඳුනා ගන්න තියෙන්නේ. දැන් මේ අනුසාරයෙන් අපිට සෑහෙන ධර්ම කාරණා ටිකක් මතු කර ගන්න පුළුවන්. භාවනාවට ගැඹුරු වෙච්ච ප්‍රතිපදාවක් පුරන්න උත්සාහත් වෙන පිරිසක් වශයෙන් දැන් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මෙන්න මේ ඉන්ද්‍රිය සමතාවය මොකද්ද? මොකද්ද මේ වීරිය සමබර කරනවා කියලා කියන්නේ? භාවනාවේදී ඒක අපි කොහොමද පාවිච්චි කරන්නේ? ප්‍රායෝගිකව අපි මේක කොහොමද කරන්නේ? කියන එහෙනම් අපිට ටිකක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා සමහර වෙලාවට අපි සක්මන් භාවනාවේ නිරත වෙනවා. බොහොම උද්‍යෝගයෙන් උනන්දුයෙන් නැගිටලා සක්මනට ගිහිල්ලා ටිකක් අපි හයියෙන් ඇවිදිනවා. සමහරට ඕන්ට වඩා අපි හයියෙන් ඇවිද්දොත් එහෙම ඉතින් ඊට පස්සේ හරි වෙහෙසයි. ඊට පස්සේ අපි තුමු අපි හුඟාක් හිමින් ඇවිදිනවා. ඉතින් හුඟාක් හිමින් ඇවිද්දොත් සමහරවිට එතනත් හරි අපහසුයි. මොකද සමහරවිට නිකන් තනි කකුලෙන් ඉන්නා වගේ වෙනවා. නැත්නම් හුඟාක් හිමින් ඇවිදින ගතියකටපත් වෙනවා. ඒ තමන්ගේ එදිනදා වැඩ කටයුතු ටිකවත් කරගන්න බැරි තරම් පුදුම මන්දගාමී ස්වරයකට ස්වරූපයකට අපිපත් වෙනවා. ඉතින් එහෙනම් මේ සරල කාරණයකදී පවා එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපිට හුරු මේ මැද්ද තියෙන වේගේ මොකක්ද? පහසු වේගේ මොකක්ද? ඊට පස්සේ අපි ආනාපාන සතියක් වඩනකොට අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් ඕන්ට වඩා තද කරගෙන හිර කරගෙන මේක බරපතල විදිහට මේ වැඩේ කරන්න ගියොත් එතනත් හරි අමාරුයි හරි වෙහෙසයි. අධික වේගයක් අපි යොදලා තියෙන්නේ. එහෙම නැතුව නිකාන් අපි හරි කම්මැලි විදිහට බිත්තියකට හේත් වෙලා අකුල් දෙකක් දිගෑරලා එහෙමනම් ඉතින් අපි මේ ආනාපාන සතිය වඩන්න පටන් ගන්නෙ. වැඩි වෙලාවක් යනට කලින් කිරා වැටෙනවා නින්දට වැටෙනවා ගොරවන්නත් පටන් ගන්නවා. එච්චරට ඉතින් අපි අර කෝසජ්ජයට නැත්තම් ඒ අඩු වීරයක් නිසා අන්තිමට නින්දට වැටිලා. ඉතින් එතකොට එහෙනම් අපි මෙතනදී පවා තෝරගන්න අවශ්‍යයි ඒ පහසු ඉරියව්ව මොකද්ද? ඕන්ට වඩා සුඛෝපභෝගී නින්දට බර ඉරියව්වකුත් නෙමෙයි. හුඟක්ම අමාරු දුෂ්කර ඉරියව්වකුත් නෙමෙයි. Tamanට ගැළපෙන පහසු ඉරියව්වක්, මධ්‍යස්ථ ඉරියව්වක් තෝරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ හුස්මට නිදැල්ලේ එන්න යන්න ඉඩ දෙන්නත් අවශ්‍ය වෙනවා. අපි බල කළා හුස්ම ගැනීම හෝ හුස්ම පාලනය කිරීම හෝ පිම්බීම හැකිරීම පාලනය කිරීම හෝ මේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ කයට ඒ කටයුතු නිදැල්ලේ කරන්න ඉඩ දීලා මධ්‍යස්තව පැත්තකින් ඉඳන් හරිය නිකන් දෙවෙනි කෙනෙක් බලනවා වගේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ මේ දිහා බලන්නයි අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය සමබරතාවය පවා අපිට ඉතින් එකපාරට තේරෙන්නේ නැහැ. ඉතින් අපි මුලින් වරද්ද ගන්නවා. ඇතැම් වෙලාවට අපි ඕන්ට වඩා අධික වීරයක් යොදනවා. ඇතැම් වෙලාවට එහෙම යොදන්න ගිහිලා අන්තිමට නිින්ද යන්නෙත් නැහැ. රාත්‍රී නිින්දට ගියාමත් සමහරවිට හිත ටිකක් වික්ෂිප්ත වෙච්ච ගතියක් තියෙනවා. ඔළුව කැරකෙන ගතියක් සමහරට එනවා. මේ ආනාපානසතිය වඩන්න ගිහිලා ඒ අපි අනවශ්‍ය අන්දමින් අධික වීරයක් යොදලා නමුත් සමහර වෙලාවට අපි වාඩි වෙච්ච සැනින් ටික වෙලාවක් යනකොට හැම පර්යන්කෙදීම නිින්ද යනවා. ඉතින් ඒකත් හුඟක් වෙලාවට අපිට තියෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි කාර්ය බහුලව විවිධ කටයුතු වල එල්බගෙන විවිධ වගකීම් දරමින් නම් කාලය ගත කරන්නේ. සමහරලාට මේ ආනාපාන සතිය වගේ සරල අරමුණක හිත තිබ්බ ගමන් වැඩි වෙලාවක් යන කලින් නිින්දට වැටෙනවා. ඉතින් ඒකට අපිට තේරෙනවා මේක පහසු නෑ බැලුවහම. කරන්න තියෙන නම් හරි සරල දෙයක්. නමුත් වැඩේ සරල වුණාට කරන එක ලේසි නෑ. එහෙනම් අපි මේ දේවල් වරද්ද වරද්දම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි මේ බණක් ඇහුවා කියලා, පොතක් බැලුවා කියලා කොහොමද වීර්ය සමතාවක් පවත්වන්නේ? කොහොමද මේ ඉන්ද්‍රිය සමතාවක් පවත්වන්නේ කියලා අපිට තේරෙන්නේ ඒක අපි වරද්දලම තේරුම් ගන්න ඕනේ. අපිට වැරදුනහම තමයි අපි තේරුම් ගන්න ආ මෙතෙන්දී එක්ක වීරය වැඩි වෙලා මෙතෙන්දී එක්ක වීරය අඩු වෙලා කියලා මේ වරද්දන අවස්ථාවකදීම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි මේ ගමන අතිශය ප්‍රායෝගිකයි. මේක පොතපලායන කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි අපිම මේ වැඩේට බැහැ ගන්න ඕනේ. වතුරට බහින්න ඕනේ. වතුරට බැහැලා තමයි පීනන්න පටන් ගන්න තියෙන්නේ. ගොඩ ඉඳන් පීනලා වැඩක් නැහැ. අපි තුමු දැන් අපි ටිකක් කල් දැන් ආනාපාන සතියක් වගේ භවනාවක් වඩනවා නම් එතකොට අපිට මුලදී ඒත් සැහැණ වීරයක් අවශ්‍ය වෙනවා මොකද හිත කියන දෙයක් අහන්නේ අතීත අරමුණු ඔස්සේ දුවගෙන යනවා අනාගත අරමුණු ඔස්සේ දුවගෙන යනවා. ඉතින් එතකොට සෑහෙන ධෛර්යයකින් වීරයකින් තමයි එයාව වළක්වන්න සිද්ධ වෙන්නේ. එළියට යන වාරයක් ගානේ නැවත නැවත තරම් වෙන සිද්ධ වෙනවා. ඉතින් සමහරවිට හිත වැටෙනවා. මොකද මෙල්ල කරගන්න බැරි තරම් වික්ෂිප්ත මනසක් තියෙන්නේ. විසිරිච්ච බවක් හිතේ තියෙන්නේ. කනගාටු වෙන සිහින මවන මනසක් තියෙන්නේ. ඉතින් ඒ බඳු නොහික්මුණු මනසක් හික්මව ගන්න පුදුමාකාර වීරයක් අවශ්‍යයි. දැන් ඊට පස්සේ අපි හිතමු අපේ ඒ දැඩි වීරය නිසාම දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙනවා. දැන් ටිකක් දුරට ඉතින් අපි කියන දේ හිත අහනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළ ඔන්න දැන් හිත ටිකක් රැඳෙනවා. කලින් නම් හුස්ම රැලි 5යි බලන්න පුළුවන් නේද? ඔන්න දැන් දැන් නම් හුස්ම රැලි 10ක් බලන්න පුළුවන්. දැන් හුස්ම රැලි 20ක් සිහියෙන් ඉන්න පුළුවන්. නැත්නම් අපි හිතමු දැන් සක්මන් භාවනාවේ නම් අපි නිරත උනේ මුල් අවස්ථාවේදී මේ සක්මනේ පියවර 5යි සිහියෙන් යන්න පුළුවන්කම තිබුණේ. ඔන්න දැන් නම් පියවර 10ක්ම සිහියෙන් යන්න පුළුවන්. දැන් පියවර 20ක්ම සිහියෙන් යන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්. කියලා තමන්ට පොඩ පොඩ තමන් තුළ මේ සතිමත් බව වැඩෙන හැටි දැනෙන්න ඕනේ. ඒක අපි අපි දිහාම හැරිලා බලන්න ඕනේ. විටින් විට ප්‍රත්‍යක්ෂා කරමින් තමන්ගේ හිතේ දැන් වර්තමාන ස්වභාවය කොහොමද? අතීතේ වගේම නොහික්මුණු ගතියක්ද තියෙන්නේ? එහෙමත් නැත්නම් දැන් යම් දුරට හික්මිලා සතිමත්ව ඉන්න පුළුවන් ගතියක්ද තමන්ගේ හිතේ තියෙන්නේ කියලා තම තමා විසින්ම විටින් විට සොයා බලන්න ප්‍රත්‍යක්ෂා කරලා බලන්න හැරිලා බලන්න අවශ්‍ය වෙනවා. නැතු කවුරුත් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. අපි අපිම අපේ හිතේ தત્ත්වය, අපේ භාවනාවේ தત્ත්වය බොහොම අවංකව මධ්‍යස්තව තේරුම් බේරුම් කර ගැනීම වැදගත් වෙනවා. අපි හිතමු දැන් අපිට තේරුණා නම් දැන් ටිකක් හිත කියන දේ අහනවා. සක්මනේදී මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම හැරෙනකොටත් සිහිය පවත්වන්න පුළුවන්, එනකොටත් සිහිය පවත්වන්න පුළුවන් කියලා අපිට දැනෙනවා. ආනාපාන සතිය නම් වඩන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් සෑහෙන කාලයක් මුළුල්ලේ හුස්ම රැලි 100ක් 200ක් වුණත් හොඳට නිෂ්කලංකව දැනගන්න අවස්ථාව තියෙනවා කියලා අපිට තේරෙනවා. දැන් ඒ කියන්නේ යමක් අපි ප්‍රායෝගිකව වඩලා තියෙනවා. සතිමත් බව සෑහෙන දුරකට ශක්තිමත් වෙලා තහවුරු වෙලා තියෙනවා. දැන් එහෙමනම් මෙන්න මෙතෙන්දී අපි තව පැත්තකින් තීරණය කරන්න ඕනේ. දැන් මම අධික වීරයක් පවත්වන්න හොඳ නැහැ. දැන් මොකද හිත කීකරු වෙලා තියෙන්නේ. එහෙමනම් මම පොඩ්ඩක් වීරය ලිහිල් කරන්න අවශ්‍යයි. දැන් එතකොට මෙතන මේ මෙතනදී මේ ගන්න තීරණය සමහර විට අපි මුල් කාලය මේ විදිහට හිත හික්මවා ගත්තේ මෙනෙහි කිරීමක් සහිතව නම් සක්මනේදී වම දකුණ කියලා එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියලා මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කළා. එහෙම නැත්නම් පරයන්ක භාවනාවේදී අපි හිතමු ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා නැත්නම් in out කියලා මේ මොකක් හරි උපක්‍රමයක් අනුගමනය කළා තමයි අපි හිත හික්මවා ගත්තේ. නමුත් දැන් හිත සෑහෙන දුරට හික්මලා තියෙන නිසා අපිට පුළුවන් අර වීරය අඩු කිරීමේ සංඥාව අපිට පැමිණියාම අපිට පුළුවන් අර මෙනෙහි කිරීම නතර කරලා බලන්න. දැන් වම දකුණ කියන්නෙත් නෑ, ඔසවනවා තබනවා කියන්නෙත් නෑ. ආනාපාන සතියේදී ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන්නෙත් නැහැ. හිත නිශ්ශබ්දවම මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට සමහර වෙලාවට තාමත් අපිට ඔය සමබරතාවය පවත්වන්න බැරි නම් ඔන්න එතකොට ආයෙ එක්ක හිත පිට යන්න ගන්නවා. එක්කෝ හිත නින්දට වැටෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ තාම අපි නිකන් අර අතුර යනවා වගේ ගමනක් මෙතන තියෙනවා. තාම මේ සමබරතාවය පවත්වන්න තේරෙන්නේ නැහැ. එක්කෝ අපි ඒ මෙනෙහි කිරීම නවත්තුවා ඉක්මන් වැඩි. එතකොට ඔන්න හිත පිට දුවනවා. සමහරවිට හිත අපි මෙනෙහි කිරීම නැවැත්තුවට පස්සේ අර කරන්න වැඩක් නැතිකමට හිත නින්දට වැටෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී ආයෙත් සමහර විට ඔන්න ආයෙ පොඩ්ඩක් මෙනෙහි කිරීම පටන් ගන්නවා. ආයෙ අරගෙන යනවා. ඉතින් යම් අවස්ථාවක නැවතත් මේ වැරද්ද කළා බලන්න ඕනේ. නැත්නම් මේ අභියෝගයට මුහුණ දීලා බලන්න ඕනේ. නැවතත් ඔන්න මෙනෙහි කිරීම නතර කළා. දැන් කොහොමද තත්ත්වය? දැන් ඉන්න පුළුවන් ද නිශ්ශබ්ද මනසකින් මේ සිද්ධ වෙන දේත් සමගම. ආශ්වාසයක් ගානේ දකිනවා ප්‍රශ්වාසයක් ගානේ දකිනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න ඒක සාර්ථක වුණා. දැන් ඉතින් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් අපි ටිකක් වීර්ය ලිහිල් කරා. දැන් වෙන්න ඉඩ හැරියා. දැන් එතකොට සමාල්ලාවට මේ ආශ්වාසයේ ඒ විවිධ ලක්ෂණ පවා ඔන්න දැනගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම ඒ සඳහා වමනා කරන චිත්ත ඒකාග්‍රතාවය තව තව වර්ධනය වෙනවා. අපි මෙතනදී අනවශ්‍ය වීරයක් යෙදුවොත් ඒ හිතේ ඒකාග්‍රතාවය සමාධිය වැඩෙනවා වෙනුවට හිත විසිරෙනවා. අර මුල් අවස්ථාවේදී වීරය යෙදුවේ නැත්නම් හිත විසිරෙනවා. මේ අවස්ථාවේදී වීරය අධිකව යෙදුවොත් ඒ නිසා හිත විසිරෙනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ එකම වීරය කියන ඉන්ද්‍රිය පවා අවස්ථා දෙකකදී වෙනස් සම්දමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මුල් අවස්ථාවේ නම් අධික වීරයක් අත්‍යවශ්‍යයි. ඒ වීරයෙන් තමයි අපි අපිව හික්මවා ගත්තේ, හිත හික්මවා ගත්තේ. නමුත් හික්මවා ගත්තට පස්සේ අධික වීරයක් යෙදුවොත් ඒකම හේතු වෙනවා හිත විසිරෙන්න. එහෙනම් දැන් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න අවශ්‍යයි. භාවනාවට වෙන්න ඉඩ දෙන්න අවශ්‍යයි. වීර ලිහිල් කරන්න අවශ්‍යයි. එතකොට තමයි අන්න සමාධියට තැනක් එන්නේ. එතනදිත් හැබැයි සමාධියට තැන එනකොට එයා නින්දට වැටෙනවද, හිත මුළු ගැන්වෙනවද, උදාසීන වෙනවද කියලා ටිකක් ඇහැ ගහගෙන ඉන්නත් අවශ්‍යයි. ඒතකොට ඔන්න ඔය වගේ සමබරතාවයකදී අපිට කියන්න පුළුවන් ඔන්න දැන් සමාධියත් ඔන්න වැඩෙන්න ගත්තා. හිත තව තව ඒකාග්‍ර වෙන්න පටන් ගත්තා. කය නිකන් දැන් නොදැනී වගේ යනවා. හිතත් සැහැල්ලු වෙනවා. සමාලාවට චිත්ත ප්‍රීතියක් පවා පහළ වෙනවා. ඉතින් මොකද මේ සමාධිය වැඩෙනවා. ඒ අපි නිවැරදිව ඒ වීරයයි සමාධියයි සමබර කරලා තියෙනවා. දැන් පින්වත්නි මෙහෙම කියනකොට අපි එහෙනම් පොඩ්ඩක් මතක් කරගන්න අවශ්‍යයි. දැන් අපි මේ භාවනා කරනවා කියලා ඇත්ත වශයෙන්ම කරන්නේ අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයන් වඩනවා වැඩිමක් කියලා. දැන් බුදුරයන් වහන්සේ පෙන්වන මාර්ගයේ මේ අපේ හිතේ අධිපතිත්වය දරන කුසල දහම් පහක් පෙන්ලා දෙනවා. ඒකට තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය ධර්ම පහක් ටික ටික ප්‍රගුණ කිරීමක් අපි එහෙනම් කරන්න අවශ්‍යයි. දැන් එතකොට ඒ බන්දෝ වීරිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ ප්‍රගුණ කරද්දී ඒ ඉන්ද්‍රිය ධර්ම වල මැද්දෙන් තියෙන සතිය. මේ සති ඉන්ද්‍රියෙන් තමයි මේ අපේ හිතේ යථා ස්වභාවය අපිට පෙන්ලා දෙන්නේ. මේ වෙලාවේදී ටිකක් නින්දට බරයි. මේ වෙලාවේදී හිත ටිකක් විසිරිලා. දැන් නම් ඔන්න හිත එකඟ වෙන්න පටන් ගන්නවා. දැන් නම් තාමත් එකඟුනේ නැහැ කියලා ඒ හිතේ යථා ස්වභාවය දැන් පවතින తত্ত্বය අපිට හෙලි කරන්න මෙන්න මේ සතියේ. එහෙනම් මේ සතිය තමයි හරියට ඒ තරාදියක මැද තියෙනවා වගේ මැද තියෙන ඒ සලකුණු කරන කටුව වගේ අපේ මේ සතිමත් බව තමයි අපිට මේ දෙපැත්තේ ස්වභාවය වර්තමාන தත්ත්වය හෙලි කරන්නේ. එතකොට යම් වෙලාවකදී වීරය මදිනම් හිත එක්ක විසිරෙන්න පුළුවන්. එහෙනම් එතෙන්දී වීරය වැඩි කරන්න අවශ්‍යයි. ඊට පස්සේ හිත ටිකක් කීකර වුණාට පස්සේ අධික වීරයක් ඇදුවොත් ඒකම හිත විසිරෙන්න හේතු වෙනවා. එහෙනම් එතෙන්දී ආයි වීරය අඩු කරන්න අවශ්‍යයි. එතකොට අපි හිතමු ඔන්න දැන් සමාධියක් වැඩෙන්න ගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් දිනු වෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට අමතක වෙලා ඒ අවශ්‍ය පමණට වීරය පැවැත්වේ නැත්තම් අර පැත්තට ටිකක් බර වැඩි වෙලා ඔන්න හිත ආයෙත් උදාසීන වෙනවා නින්දට වැටෙනවා ඔළුව කඩන් වැටෙනවා ඒ කියන්නේ අර සමාධි පැත්ත ඕන්ට වඩා එහාට ගිහිල්ලා. මේ තිබිච්ච අවදිමත් ගතිය අපිට අහිමි වෙලා. එහෙනම් මෙන්න මේ වීරයයි සමාධියයි අතර අන්‍යෝන්‍ය වශයෙන් සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය ධර්මවල තියෙනවා සද්ධාවයි ප්‍රඥාවයි. දැන් මුලදී අපිට ලොකු ශ්‍රද්ධාවක් අවශ්‍යයි. මොකද අපි මේ තාම විශ්වාසය මත පදනම් කරගෙන යන්නේ. මොකද අපි සාක්ෂාත් කරගත්ත දෙයක් නෑ. අපි අපිම අපේ අවබෝධයක් ඇති කරගත් සත්‍යයක් තාම නැහැ. තාම මේ බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා තමයි කරන්නේ. උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ කරන්නේ. නැත්තම් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ කරන්නේ. සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කරන්නේ. කල්යාණ මිත්‍රයින්ව විශ්වාස කරලායි තාම මේ කරන්නේ. මොකද තමන්ගේ ප්‍රතිපදාව ගැන තාම විශ්වාසයක් නැහැ. එහෙනම් අන්න ඔය ශ්‍රද්ධාව අතිශය වැදගත් වෙනවා මේ ධර්ම මාර්ගයට බැහැ ගන්න. ඊට පස්සේ ඉතින් අපි මේකේ ප්‍රායෝගිකව නිරත වෙනකොට ටික ටික මං කලින් මතක් කළා වගේ මේ කුසලතාවයන් භාවනාව තුළ පොඩ පොඩ වැඩෙන්න පටන් ගන්නවා. අපිටම දැන් හොඳට අපි සතිය තහවුරු කරගත්තා. තහවුරු කරගත්තට පස්සේ එතන නතර නොවි. ඒ කියන්නේ සතියෙන් පමණක් සෑහීමකටපත් නොවි. දැන් අපි ඊළඟට පියවර තියන්න ඕනේ ඔන්නේ ප්‍රඥා පැත්තට. ඒක ඉබේ වෙන්නේ නැති තරම්. මොකද අපේ හිත හරි කම්මැලි. අපේ හිත හරි කැමති නිකන් අර මතු පිට තියෙන දේක් බලලා ඒකෙන් සෑහීමකටපත් වෙලා ඒ සම්මුතිය තුල රවුමක් ගිහිල්ලා ඒ තුලම මුලා වෙලා සංකල්ප ලෝකයක අතරමං වෙලා ඉන්න අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. එතන යම්කිසි ආස්වාදයක් තියෙනවා. එහෙමනම් අපේ හිතේ යෝනිසෝ මනසිකාරයක් දිනු කරන්න. හේතු හොයන්න විනිවිද යන ප්‍රඥාවක් ඇති කරගන්න අපි තුල එක්තරාන්දමක පෙළ ගැසීමක් හිතේ සඳහා යොමු කිරීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි අපි බුද්ධ දේශනාවකට ඇහුම්කන් දීලා තියෙන එක වැදගත් වෙන්නේ. සුතමේ ඥානයක්, චින්තාමේ ප්‍රඥාවක් අවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍ය තැනදී ඒ සතිය තහවුරුනාට පස්සේ ඒ සතිමත් වෙච්ච අරමුණ ගැනම හොඳින් විමසලා බලන්න අපි එහෙනම් උද්‍යෝගයක් ඇති කරගත යුතුයි. වැඩි අවධානයක් එතනට යොමු කළා දැන් ඒ අරමුණ විමසා බැලිය යුතුයි. තීක්ෂණ බැල්මකින් ඒ අරමුණ හොඳින් විස්තර සහිතව දැනගන්න විවිධ පැතිවලින් දැනගන්න උත්සාහන්ත වේ යුතුයි. ඔතන තමයි අපි සම්පජඤ්ඤයක් වඩන්න පටන් ගන්නෙ. ප්‍රඥාවට දොර විවෘත කරන්නේ ඒ මතු පිට රැඳෙන්නේ නැතිව මේ අරමුණම විනිවිද යන්න අරමුණේම විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න තව ටිකක් අරමුණ දිහා සිහියෙන් නුවණින් බලන්න අපි උත්සාහත් වෙනවා දැන් එතකොට මේ මට්ටමට එනකොට හිත ටිකක් ඒකාග්‍රලා හොඳට තියෙන දැන් සතිය හොඳට තියෙනවා. ඒ වගේම දැන් අරමුණත් විමසලා බලනවා. දැන් මේ කටයුත්ත උදාහරණයක් වශයෙන් කියනවා නම් <clears throat> අපි ධාතු මනසිකාරයක් වගේ වඩනවා නම් ඉතින් එතෙන්දී හොඳට මේ දේ සිද්ධ වෙනවා. දැන් මුලදී අපි පටන් ගත්තේ අපි තුමු තද ගතියක් වගේ දෙයක් මුල් කරගෙන සතිය තහවුරු කරගත්තේ. හැබැයි පස්සේ පස්සේ අපිට තේරෙනවා දැන් නම් ඉතින් හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙනවා. දැන් ඉතින් ඔතනින් නතර වෙලා හරියන්නේ නැහැ. මේ තියෙන සැහැල්ලුව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව මම ප්‍රඥාව වඩා ගත යුතුයි. යෝනිසෝ මනසිකාරයක් දියුණු කළ යුතුයි කියලා නුවණක් උපදවගෙන යා ඒ කටයුතු සඳහා උත්සාහත් වෙනවා. <clears throat> එතකොට මේ අරමුණේ තොරතුරු විස්තර එයාට ලැබෙන්න ලැබෙන්න දැන් එතන එකාතකින් අර වැරදි සොයන ගතියක් තමයි තියෙන්නේ. මොකද මේ අරමුණ විස්තර කළ බලනවා. එයාගේ යථා ස්වභාවය තේරුම් ගන්න වෑයමක් දරනවා. එතකොට මේ දේ අපි මේ භාවනාවේදී කරන්න කරන්න හැබැයි භාවනාවෙන් එළී ඉන්නකොටත් අපිට වැරදි පේනවා. අපේම වැරදි පේන්න ගන්නවා. අපේ හිතේ තියෙන අඩුපාඩුකම් පේන්න ගන්නවා. අපි කරන දේවල් වල තියෙන අඩුපාඩුකම් පේන්න ගන්නවා. අපේ ළඟ ඉන්න අනිත්‍යයේ අඩුපාඩුකම් පේන්න ගන්නවා. අනිත්‍යයේ වැරදිමයි පේන්නේ. ඇයි ඒ අය මෙහෙම කරන්න කියලා කල්පනා කරනවා. රටේ තොටේ ඉන්න අය ගැන ඒ වගේ ප්‍රශ්නයක් නැගෙනවා. දේශපාලනඥයන් ගැන ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපිට එනවා. ඉතින් මොකද මේ අපිට වැරදිමයි පේන්නේ. අර විමසා බැලීම දැන් භාවනාවට විතරක් සීමා වෙලා නැහැ. ඒ අපේ හිත එහෙම හුරු කරගෙන යනකොට එයා වැරදිම පෙන්ලා දෙනවා හැම තැනදීම. දැන් ඔන්න හිත ටිකක් වික්ෂිප්ත වෙන්න බලනවා, එහෙ මෙහෙ දුවනවා. අර තිබිච්ච සමබරතාවය බිඳිලා ආයෙත් හිතේ ද්වේෂයක් පවාපත් වෙන්න ඉඩ තියෙනවා. ද්වේෂයක් පවා හටගන්න ඉඩ තියෙනවා. එක්කෝ තමන් ගැනම ද්වේෂයක්, එක්කෝ අනුන් ගැන ද්වේෂයක්. මොකද මේ වැරදි පෙනිලා. විස්තර දැකලා. යථා ස්වභාවය පෙනිලා. ඉතින් එතකොට පහළ වෙන ද්වේෂය සමහරවිට හිත වියලි කරනවා. අපි තුල මානසික අසමබරතාවයක්, වික්ෂිප්ත බවක් පහළ කරනවා. ආතතියක් ඇති කරනවා. ඉතින් එහෙනම් මෙතෙන්දී නැවතත් මතක් කරගන්න අවශ්‍යයි දැන් මේ ගියා වැඩි. දකුණු පැත්තට අපි තුමු දකුණු පැත්ත නම් තියෙන්නේ ප්‍රඥාව. ඒ පැත්තට ගියා වැඩි. ඒ පැත්තට වාහනේ නිකන් හැරවුණා වගේ. එහෙනම් ආයෙත් වමට කපලා මැද්දට ගන්න අවශ්‍ය වෙනවා. ඒතර වම් පැත්ත කියලා කියන්නේ අන්නට ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවෙන් තමයි එක්තරා අන්දක මු르දු මොලොක් බවක් අපේ හිතට පහළ කරලා දෙන්නේ. එහෙනම් ඒ ඒ මු르දු මොලොක් බව ඇති කරන ශ්‍රද්ධාව නැවත එහෙනම් උපදවාගත යුතුයි. එක්කෝ සමත භාවනාවක් වඩලා බුදු ගුණයක් වඩලා මෛත්‍රියක් වඩලා තමන්ට තමන් අනුකම්පා කළා ආත්ම දයාවක් ඇති කරගෙන අනිත් අය කෙරෙහි දෙබඳුම ආකල්පයකින් බලලා මේ සමාව දෙන ගතියක් මුරුදු භාවයක් වරද පිළිගන්නා ගතියක් වරදට සමාව දෙන ගතියක් එහෙනම් අපිට අවශ්‍ය වෙනවා එතකොට අපිට තේරෙනවා දැන් මේ ප්‍රඥාව වඩනවා කියලා ඒ පැත්තට විතරක්ම ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකට හරි වියලි කර්කශ තමන්ට තමන් වෛර කරන තමන් අනුන් අනුන්ටත් වෛර කරන සමාජයට මානසිකත්වය ගොඩනගෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ කියන්නේ අසමබරයි. අපිට මේ තමන්ගේ පෞල් සංස්ථාව කරගෙන යන්න බෑ. තමන් ඉන්න සමාජයේ යහපත්ව ඉන්න බෑ දැන්. එහෙමත් නැත්නම් තමන් ආයතනයක නම් ඉන්නේ ආයතනයේ කටයුතු කරන්න බෑ. ඉතින් මේ වගේ අසමබරතාවයන් තමන්ගේ ජීවිතය ඇති වෙනවා නම් ඒ කියන්නේ ඉතින් මේ අපි වඩන භාවනාවේ යම්කිසි අතුරු විපාකයක් දැන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි එතෙන්දී සැලකිලිමත් වෙලා පොඩ්ඩක් ආයි මුරුදු වෙන්න. පොඩ්ඩක් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න. හරියට අර වාහනයක් වාහනයක් කාලයක් දුවනකොට ඒකේ චිරිචිරි සද්දයක් එනවා වගේ ඒකේ අර ලිහිස් තෙල් මදි වෙලා. එහෙනම් දැන් ග්‍රීස් දාලා ලිහිස් තෙල් දාලා නැවතත් ටිකක් සුකනම්ය කරගන්න අවශ්‍යයි. ඒ වගේ තමයි. දැන් ආයෙත් පොඩ්ඩක් අපි බුද්ධ වන්දනාවක් කරලා බුදු ගුණ වඩලා මෛත්‍රියක් වඩලා ඒ හිත සතුට වෙන දෙයක් කරලා නැවතත් එහෙනම් සමබර කරගන්න අවශ්‍යයි. එහෙමනම් අපිට තේරෙනවා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි යම් වෙලාවක අපි ශ්‍රද්ධාව ඕන්ට වඩා අරගෙන ඒ පැත්තෙම විතරක් යනවා නම් අපි ප්‍රඥාවට වැඩෙන්න තැනක් දෙන්නේ නැත්තම් අධිකුසලයට යොමු වෙන්නේ නැත්තම් අපි පින්කම් විතරක්ම කර කර ඉන්නවා නම් ඒ කියන්නේ ආයේ ශ්‍රද්ධාව පැත්ත විතරයි වැඩෙන්නේ ප්‍රඥාව වඩන්නේ ඉතින් එතකොටත් හරීම පාඩුවක් සිද්ධ වෙන්නේ. මොකද මේ ඉන්ද්‍රිය ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ශ්‍රද්ධාව විතරක් වඩලා හරියන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් අපි මාර්ගයට අවතීර්ණ පස්සේ ඒ සතිමත් බව දියුණු කළා සතිමත් බව තහවුරු කරගත්තට පස්සේ ඒ විමසන ගතියට සම්පජඤ්ඤයට ධම්මවිචයට තැනක් දෙන්න අපි සෑහෙන උත්සාහයක් දරිය යුතුයි. තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේමන් සංආපජ්ජති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සතිමත් වෙච්ච අරමුණම හොඳට විමසලා බලනවා. ඒ කියන්නේ සෙවිල්ලෙන් ඉන්නවා. සුපරීක්ෂාකාරීව ඒ දිහා බලනවා. ඔන්න ඔය දැක්ම අතිශය වැදගත් වෙනවා. යෝනිසෝ මනසිකාරයේ පිණිස, ප්‍රඥාව වර්ධනයේ පිණිස, ධම්මවිචේ සම්බොජ්ජංගේ වර්ධනයේ පිණිස. එහෙමනම් මෙන්න මේ අන්දමින් කටයුතු කරද්දී තමයි එතකොට මෙන්න මේ වීරයයි සමාධියයි සමබර වෙන්නේ. ඒ වගේම ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර වෙන්නේ. දැන් තමයි අර සමබර විදිහට මේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඒ යෝගාචරයට තේරෙනවා මේ වෙලාවේදී සතිය දියුණුයි. මේ වෙලාවේදී සතිය දුර්වලයි. මේ වෙලාවේදී වීරිය හොඳට තියෙනවා. මේ වෙලාවේදී වීරිය දුර්වලයි. මේ වෙලාවේදී ශ්‍රද්ධාව හොඳට තියෙනවා. මේ වෙලාවේදී ශ්‍රද්ධාව දුර්වලයි. මේ වෙලාවේදී ප්‍රඥාව හොඳට තියෙනවා මේ වෙලාවේදී ප්‍රඥාව දුර්වලයි. මේ වගේ අර තමන්ගේ හිත දිහා බලන ගතිය. හිතේ යථා ස්වභාවය තේරෙන ගතිය. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය මට්ටම් ඉන්ද්‍රියයන්ගේ මට්ටම තේරෙන ගතියක්. අපිට තේනවා නම් ඒ කියන්නේ අපි දැන් ටිකක් අපේ හිත දිහා බලන දෘෂ්ටි කෝණය හොඳයි. විටින් විට අපි හැරිලා බලනවා. දැන් මෙයා මොන වගේද කටයුතු කරන්නේ? හිත ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද? කියලා එහෙනම් ඒ බලන ගතිය තියෙනවා. දැන් පින්වද මෙන්න මෙබඳු හොඳ සමබර මට්ටමක් පවත්වන අවස්ථාවේදී තමයි අපි අර ඉස්සරහින් තියාගත්ත අරමුණ පිළිබඳව නිවැරදි තක්සේරුවක් කරන්න පුළුවන්. ඒ අරමුණේ යථා ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන්. අපි අනවශ්‍ය අන්දමින් වීරයක් යොදනකොටත් ඒක දේ සිද්ධ වෙන්නේ නැහැ. ඕන්ට වඩා සද්ධාාවක් ඇතුව කරනවා නම් ඒත් වෙන්නේ නැහැ. ඒ වගේමයි හිත ඒකාග්‍ර වෙලා නැත්නම් ඒ වෙන්නේත් නැහැ. අපි ඒක විමසලා බලන්නේ නැත්නම් ඒක වෙන්නේත් නැහැ. එහෙනම් මේ ඔක්කොම හොඳට සමබර වෙලා ඉෂ්ට වෙලා සාර්ථක වෙලා එනකොට විතරයි එහෙනම් මේ අරමුණ පිළිබඳව නිවැරදි තක්සේරුවක් අරමුණේ යථා ස්වභාවය පිළිබඳ නිවැරදි ඇගීමක් අපිට කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් ඒකයි අත්‍තර මේවා මේ වගේ දේවල් අපි පොතෙන් කියවලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, බණකට අහලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි අපිම මේක කළ යුතුයි. මේ ගමන අපි විසින්ම යා යුතුයි. අපි වෙනුවෙන් මේක බුදුරජාණන් වහන්සේට කරන්න බෑ. අපි වෙනුවෙන් මේක අපේ අම්මට තාත්තට දරුවන්ට කරන්න බෑ. අපි අපිම මේ ගමන යා යුතුයි. සමාජයට ඉතින් අපි මේ ගමන අපේ මේ කටයුත්ත කල් දාලා අපි ඊළඟ මෛත්‍රී බුදු සාසනයේදී මේක කරනවා කියලා හිතාගෙන හිටියයි කියලාත් වැඩක් නැහැ. ඉතින් ඒක කළා තියෙනවා. මේ කාලෙදී හරි උත්සාහයක් දැරලා තියෙනවා. එහෙනම් අපි මේ ගමන යන්න පියවරක් හෝ තබලා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්න උත්සාහයක් දැරිය යුතුයි. එතකොට ඔන්න ආයි වැටෙනවා ආයි වරදිනවා එතකොට ඉතින් ප්‍රශ්න මතුවෙනවා ඒ මතුවෙන මතුවෙන අවස්ථාවේදී වරදින වරදින අවස්ථාවේදී තමයි අපි ඉගෙන ගන්න. අපේම ප්‍රත්‍යක්ෂ නුවණක් දියුණු කරගන්න අපි සමර්ථ වෙන්නේ. අපි තුමු යම් වෙලාවක ඔන්න ඔය සමබර ඉන්ද්‍රියන් පවත්වන්න පුළුවන් වුණා නම් අන්න ඒ අවස්ථාව දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉන්ද්‍රයානංච සමතං පටිවිජ්ජ. ඒ ඉන්ද්‍රයන්ගේ සමතාවය දැන් ඒ වෙලාවේදී හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න. දැන් මේ හිත හොඳට සමබර වෙලා තියෙනවා. ඉන්ද්‍රයන් සම සමබරව තියෙනවා. ඒක තමන් හොඳට ඒ ගැන විමසිලිමත් වුණාට පස්සේ තේරෙනවා. නිින්ද ගිහිල්ලත් නැහැ, හිත විසිරිලත් නැහැ, හිත ඒකාග්‍ර වෙලා තියෙනවා, සංසුන්ව තියෙනවා. ඒක තමන්ට තේරෙනවා. දැන් තමයි අර අරමුණ ගැන නිවැරදි අවබෝධයක් අපිට එන්න පටන් ගන්නෙ. දැන් අපි විමසලා බලනවා අරමුණේ අතහ ස්වභාවය. ඒ නිමිත්ත ගන්න තත්ත්‍ච නිමිත්තන් ගන්හාති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් තමයි අරමුණේ යථා ස්වභාවය, එයා ක්‍රියාත්මක වෙන හැටි, එයා හැසිරෙන හැටි අපිට තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඊට කලින් අපිට ඒ බඳු නිවැරදි අවබෝධයක් නැහැ. මොකද අපි ඉන්නේ නිකන් අස්ථාවර ගතියක. දැන් ටිකක් ඊට වඩා පරිණත ගතියක, සැහැල්ලු ගතියක ජීවත් වෙනවා. හිත පවතිනවා. ඉතින් එතකොට අපිට පුළුවන් ඒ අපක්ෂපාතීව දැන් මේ අරමුණ දිහා බලන්න. සමබරව අරමුණ දිහා බලන්න. මේක ඉතින් උපමාවකින් කියනවා නම් අපි හිතමු අපිට අන්වීක්ෂයක් පාවිච්චි කරලා යමක් දිහා බලන්න තියෙනවා නම් දැන් මේ අන්වීක්ෂය හොඳට අපි ඒ අපි තුමු විදුරු කතාවක නම් යමක් තියෙන්නේ ලේ බින්දුවක් තියෙන. එතෙන්ට හොඳට මේ නාභිගත කරගත යුතුයි. අවශ්‍ය පමණට එතෙන්ට ආලෝකයක් සැපේ යුතුයි. අපේ ඇහත් එතෙන්ට කිට්ටු කරගත යුතුයි. අනික්ෂත් හොඳට හෙල වෙන්නේ එහෙම නැතුව හොඳට තහවුරු වෙලා ස්ථාවරව තිබිය යුතුයි. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටික හොඳින් ඉෂ්ට වුණොත් පමණයි අපිට මේ වීදුරු කදාවේ තියෙන අපිටුමුලේ සාම්පලයේ දිහා නිවැරදිව දැකලා ඒකේ තියෙන ඒ සංඝටක හඳුනා ගන්න අවස්ථාවක් සැලසෙන්නේ. ඉතින් ඔය වගේම දෙයක් මෙතෙන්දිත් තියෙන්නේ. අපි සතිමත් වෙලා අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන වර්තමානයේ හොඳට එළඹ සිට සිහියක් ඇති කරගෙන හිතත් ඒකාග්‍ර කරගෙන හිතත් සැලවෙන්නේ නැතුව හොඳ ශ්‍රද්ධාවකින් මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාවකින් දැන් අපි මේක දිහා විනිවිද යන බැල්මක් යොදනවා තීක්ෂණව බලනවා එතකොට තමයි යාගේ අතහ ස්වභාවය තේරෙන්නේ ඉතින් එහෙමනම් පින්වද මේක හැබැයි නැවත නැවත කළ යුතු වෙනවා මේක මේ එකපාරක් කළා විතරක් හරියන්නේ නැහැ මේ කුසලතාවය අපි තුල වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. එතකොට තමයි තේරෙන්නේ මේ එකක් බලලා හරියන්නේ නැහැ මේක භවතා බහුලී කතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නැවත නැවත බහුලීකృత කිරීම වැදගත් වෙනවා. එතකොට තමයි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දක්වා වර්ධනය වෙන්නේ. සද්ධාව සද්ධා බලයක් දක්වා ඊළඟට වීරය වීරය බලයක් දක්වා සතිය සති බලයක් දක්වා ඊළඟට සමාධිය සමාධි බලයක් දක්වා ප්‍රඥාව ප්‍රඥා බලයක් දක්වා වර්ධනය වෙන්න දැන් මේ අපි කරගෙන යන ඒ කටයුත්ත හේතු වෙනවා. එතකොට ඒ ඒ අවස්ථාවේදී විවිධ ඉන්ද්‍රිය ධර්මයන් අපේ හිතේ රජ කරන හැටි. ඒ ඒ අය ඉස්සරහට ඇවිල්ලා වගකීම් බාර අරගෙන කටයුතු කරන හැටි. දැන් යෝගාවචරයට තේරෙනවා. දැන් ඉස්සෙල්ලා යා දැනන් හිටියේ නෑ සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. විරිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. සමාධියක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ප්‍රඥාවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපිට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ප්‍රායෝගිකව අපි මේ ධම ප්‍රගුණ කරද්දී දැන් ටික ටික අපිට තේරෙන පටන් ගන්නවා මොකද්ද මේ සතිය කියන්නේ. මොකද්ද මේ හිතේ ශ්‍රද්ධාවක් කියලා කියන්නේ? ශ්‍රද්ධාවෙන් මොකද වෙන්නේ? මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? මේක මේ පොත බලලා ගන්න ප්‍රඥාවක්ද? එහෙම නැත්නම් මේ කුසලතාවයක් දියුණු කළා හිතේ ඒකාග්‍රතාවයක් සතියක් දියුණු කළා අරමුණු විමසා බැලීම හරහා ගන්න ප්‍රඥාවක්. භාවනාමය ප්‍රඥාවක්. මේ හැම දෙයක්ම එහෙමනම් අපි ප්‍රායෝගිකව යෙදෙන්න යෙදෙන්න තමයි අපිට අද්දුටු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එන්න පටන් ගන්න. ඉතින් ඒක අතිශය වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපි පොතෙන් බැලුවා කියලා බනකට ඇහුවයි කියලා මේ හැකියාවන් අපි තුල දිනු කරගන්න හැකියාවක් නැහැ. අවස්ථාවක් නැහැ. අපිම වැටි වැටි වරද්ද වරද්ද නැවත නැවත සකස් කර කර හදා හදා මේ හැකියාවන් අපි තුල දිනු කරගත යුතු වෙනවා. දැන් ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ අවවාද කරලා නැවතත් වැඩම කරනවා. දැන් සෝන සාමින් වහන්සේ එතකොට මේ අවවාදයේ පිහිටනවා. උන්වහන්සේ තේරුම් ගන්නවා මට වැරදිලා. කලින් මං අධික වීරයක් යෙදුවේ. ඕකට වඩා වීරය යෙදුවා. එහෙම නෙමෙයි මේක කරන්න තියෙන්නේ. මේක ඊට වඩා මම ප්‍රායෝගිකව නුවණින් තේරුම් ගත යුතුයි කොහොමද මේ වීරයන් සමබර කරන්නේ? ඉන්ද්‍රිය ධර්මය සමබර කරන්නේ කොහොමද? වීරය විවිධානිකුත් ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරන්නේ කොහොමද කියලා දැන් උන්වහන්සේ ටිකක් මධ්‍යස්තව බලනවා. හිත දිහා බලනවා. විටින් විට හැරිලා බලනවා. ඉතින් ඔන්න ආකල්පයක් සහිතව උන්වහන්සේ කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ මේ දහමේ මේ සූත්‍රය දේශනා වෙනවා මේ කෙලස් තවන වීරයෙන් ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් කටයුතු කරනවා. හුදකලාව කටයුතු කරනවා. අර විදිහට වීර සමතාවයක්, ඉන්ද්‍රිය සමතාවයක් ගැන අවධානය යොමු කරනවා. ඒ අවස්ථාවේදී මේ නැවත නැවත මතුවෙන අරමුණු දිහා, සංකස ධර්මයන් දිහා විමසලා බලනවා. ඒ හරහා විපස්සනා නුවණක් දිනු වෙලා ඒ යම්සේ තැනැත්තෙක් ඒ ගිහි ජීවිතය අතහැරලා පැවිද්දකට පැවතුණා නම් ඒ යම්කිසි මාර්ගයක් අධිගමනය කරන්න උත්සාහත් වුණා නම් අන්නේ අධිගම සාක්ෂාත් කරගන්න උන්වහන්සේට අවස්ථාවක් සැලසෙනවා. උන්වහන්සේ උතුම් වූ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට මේ කොටසත් මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. දැන් ඒ කියන්නේ පින්වත්නි මේ රහත් වෙන්න පින තිබිච්ච ස්වාමින්වහන්සේ නමක්. නමුත් උන්වහන්සේට පවා වැරදුනා. උන්වහන්සේ පවා සිවුරු ඇරලා යන්න පවා කල්පනා කළා. එහෙනම් අපි ගැන කවර කතාවද? මේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ තරම් පුණ්‍යවන්ත මේ බුද්ධ ශාසනයේ වීරවන්තයින් අතර අග්‍රස්ථානය දරපු ස්වාමීන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේටත් වැරදිලා සිවුරු ඇරලා යන්න පවා කල්පනා කළා. ඉතින් එහෙනම් අපිටත් අපේ ජීවිතවල විවිධ අවස්ථාවන් වලදී ඕන තරම් වරදින්න ඉඩ තියෙනවා. ඉතින් එතනදී තමයි දැන් මේ බුදුරජාන් වහන්සේ පිහිට වුණා වගේ අපිත් ඉතින් අපිටත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක්ගේ මඟ පෙන්වීමක් සිද්ධ වෙනවා නම් අතිශය වැදගත්. ඉතින් අපෙත් තියෙනනේ හරි නිහතමානී ගුණයක්. අපි සියල්ල දන්නවා අය මෙච්චර කාලයක් මම මේ තරම් දැඟලුව අය මෙච්චර මම භවනා කරලා තියෙන අය කියලා ඉතින් අපි ඕන්ට වඩා අපිව අධ්‍යක්ෂේරු කරගන්න ගියොත් මේ අවවාදය අපිට අරගන්න හම්බෙන්නේ අපි ඉන්නෝනේ හැමතිස්සම බිම. අපි ඉන්නෝනේ නිහතමානීව. එතකොට තමයි තවත් කෙනෙක් දෙන අවවාදයක් අපිට පිළිගන්න. ඒ බඳු මානසිකත්වයක් සුවච බවක් අපි තුළ ඇති වෙන්නේ. ඒත් දැන් මේ සෝන සාමින් වහන්සේ ඒ බඳු අන්දමකින් කටයුතු කිරීම නිසා තමයි එහෙනම් උන්වහන්සේට ඒ අවස්ථාව සැලසිලා ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටලා ඊළඟට ඒ උතුම් වූ අරහත්ත්වයට පත් වෙන අවස්ථාව සැලසුනේ. දැන් අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බලනවා දැන් මම යන්න ඕනේ බුදුන් දකින්න. උන්වහන්සේ මාගාවටම ඇවිල්ලා පාර කියලා දුන්නා. මම ඒ අනුව කටයුතු කළා මගේ ඒ සම්මයක් බලාපොරොත්තු ඉෂ්ට කරගත්තා. දැන් ඉතින් මම ඒ අරහත්වය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුද්ධ ගෞරවයෙන් ගුරු ගෞරවයෙන් කියන්න වටිනවා. එක අතකින් අර කෘතවේදීත්වය. දැන් එතකොට මෙතන පෙන්눔 කරනවා ඒ නිසා සෝන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කළා. එක්තරා අන්දමකින් ඍජුව නොවන අන්දමකින් තමන් වහන්සේගේ අරහත්ත්වය ප්‍රකාශ කරනවා. එකපාරටම මං රහත් වුණා කියලා කියන්නේ නැහැ. තමන් වහන්සේගේ අවබෝධය ඊට වඩා ගැඹුරකින් නිකම්ම හෙලි කරන්නේ නැතිව තමන් තුල තියෙන ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේත් සමග සුවත් සාකච්ඡාවකින් තමයි හෙලි කරලා තියෙන්නේ. ඒකත් හරිය විචිත්‍රයි කියලා කියන්න පුළුවන්. අපි එකපාරටම ගිහිලා මෙහෙමයි කියලා කිව්වට සමහරවිට ඒ අහන කෙනා පිළිගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලා ඉතින් දන්නවා උන්වහන්සේට ඉතින් හිත කියවන්න පුළුවන් නිසා. නමුත් අර අපේ හැකියාව අපේ තියෙන අවබෝධය ඒක වක්‍රව හෙලි වෙන්න ඉඩ හැරීමත් එක්තරා ගුණයක් කියන්න පුළුවන්. හැකියාවක් කියන්න පුළුවන්. දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ අනුගමනය කළා තියෙන්නේ ඒබඳු ප්‍රතිපදාවක් ක්‍රමයක්. උන්වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන ගුණය හෙලි කරනවා. මේ තමන්ගේ එක තියෙනවා කියලා කියනවා නෙමෙයි. මෙන්න මේ මේ ගුණ ඒ රහතන් වහන්සේ කෙනෙක් ගාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. ඒකත් හරි ලස්සනයි. දැන් මේ සිවුරු අරින්න ගිය ස්වාමින් වහන්සේට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පිහිටුනේ. දැන් ඉතින් ඒ අවවාදයේ පිළිලා අරහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ තියෙන ಗುಣ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා දේශනා කරනවා. හරිම ඉතින් සුන්දර අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ හෙලි කරන්නේ ඇත්තරම කාරණා හයක්. ඒකයි අංගුත්තර නිකායේ චක්ක නිපාතයට මේ සූත්‍රය ඇතුළත් කරලා තියෙන. ඉතින් යෝසෝ බන්තේ බික්ඛු අරහං කීනාසව උසිතවා කත කරණීයෝ ඕහිත බහරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තු. දැන් මේ රහතන් වහන්සේගේ ගුණ කීපයක් මෙතනත් සඳහන් වෙනවා කෙටියෙන් ඒක නිතරම සඳහන් වෙන පාඩයක්. කීනාසෝ අරහං. ඒ අරහත්ත්වයටපත් උන. ඒ කියන්නේ සියලුම වැඳුම් පිඳුම් වලට සුදුසු අරහත්ත්වය සාක්ෂාත් කළ කීනාසවෝ ආශ්‍රවයන් ශේකල හල උසිතවා කතකරණීයෝ ඒ බ්‍රහ්මචර්ය වාසය නිම කළ ඊළඟට කළ යුතු කිස හමාර කළ යම්සේ Brahmacharya පිරීම සඳහා මහානදම් පිරීම තුලින් යම්සි ක්‍රම යම්සි දෙයක් කරගන්න තිබුණා නම් අදිෂ්ඨානයක් ඉෂ්ටගම් ඉෂ්ට කරගන්න තිබුණා නම් අන්නේ අදිෂ්ඨානය ඉෂ්ට කරගත්ත තමන්ගේ කටයුතු සාක්ෂාත් කරගත්ත නිම කරගත්ත ඕහිත බහරෝ ඔළුවේ තිබිච්ච බර බිමින් තියපු කෙලස් බර දුරු කරපු අනුපත්ත සදත්තෝ ක්‍රමානුකූලව පියවරෙන් පියවර තමන්ගේ අර්ථය සාක්ෂාත් කරගත්තු පරික්ඛීන භව සංයෝජනෝ මේ විවිධ සංයෝජන ධර්මයන් හාත්පසින් දුරු කර හල සම්මදඤ්ඤා විමුක්තෝ සියල්ල මනමින් දැනගෙන නිදහස් විමුක්ත වූ සිතක් ඇති කරගත්තු. ඉතින් අපිට තේරෙන මේ විවිධ පැතිවලින් ඒ අරහත්ත්වය ගැන විස්තර වෙලා තියෙනවා. ඊට පස්සේ අන්නේ බඳු රහතන් වහන්සේ කෙනෙක් ගැන තියෙන තවත් ස්වභාව හයක් ಗುಣ හයක් තමයි මේ සෝන සාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ සමග සාකච්ඡාවට බඳුන් කරන්නේ. නෙක්ඛම්මාදි මුත්තෝ හෝති, පවිවේකාදි මුත්තෝ හෝති, අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති, තණ්හක්ඛයාදි මුත්තෝ හෝති, උපාදානක්ඛයාදි මුත්තෝ හෝති, අසම්මෝහන් අසම්මෝහාදි මුත්තෝ හෝති කියලා මෙන්න මේ බඳු අදිමුක්ති හයක් ගැන නැත්නම් හිතේ යොමු හයක් ගැන ඒ ඒ තුල පිහිටා ගැනීම හයක් ගැන තමයි මේ සෝන රහතන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නේ. අපි අද පළවෙනි එක විතරක් පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් උන්වහන්සේ කියනවා සියාකෝපන බන්තේ ඉදේ කච්චස්ස ආයස්මතෝ ඒවමස්ස කේවලං සද්ධාමත්තකං නුන ආයස්මත් අයං ආයස්මා නිස්සය නෙක්ඛම්මාදි මුත්තෝති නකෝපනේතම් බන්තේ එවන් දට්ඨබ්බා දැන් යම්සි කෙනෙක් මේ නයිස් ක්‍රමයක් වාසය කරන්නේ සිවුරක් දරන්නේ හුදෙකලාව ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සද්ධාවෙන් ධර්මයේ කෙරෙහිම සද්ධාවෙන් සංඝයා කෙරෙහිම සද්ධාවෙන් විනය ශික්ෂා කිරීම සද්ධාවෙන් කියලා ඉතින් ඇතැම් විට හිතන්න ඉඩ තියෙනවා. බුද්ධ ගෞරවයෙන් ඒ දේ නෛෂ්ක්‍රම්‍ය වාසයක් කරනවා වෙන්න පුළුවන්. ධර්ම ගෞරවයෙන් ඒ සඳහා යමක් දරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ ගුරුවරුන් නිසා අනෙකුත් සංඝයා වහන්සේලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා කරන නිසා ආරණ්‍යක උදකලාව නෛෂ්ක්‍රම්‍යයක ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන එහෙම කියන්න බෑයි කියලා මේ සෝන සාවිනාසි කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ නෛෂ්ක්‍රම්‍යයටම නැමිලා ගත කරන්නේ අර මේ බුදුහාඳුරුව ගැන තියෙන ශ්‍රද්ධාවෙන්ම නෙමෙයි. ධර්මයේ ගැන තියෙන ශ්‍රද්ධාවෙන්ම නෙමෙයි. සංඝයා ගැන තියෙන ශ්‍රද්ධාවෙන්ම නෙමෙයි. ගුරුවරු ගැන තියෙන ශ්‍රද්ධාවෙන්ම නෙමෙයි. නැත්නම් නැත්නම් තමන්ගේ තියෙන නීතිවලට විනයට ඒ දින ගරුත්වය නිසාම නෙමෙයි. ඊට වඩා ගැඹුරක් තියෙන නිසා. ඊට වඩා ගැඹුරු නුවණක් උන්වහන්සේ ගාව තියෙන නිසා. ඒ ගැඹුරු නුවණ මොකක්ද? කය රාගස්ස විතරාගත්තා නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. කය දෝසස්ස විත දෝසත්තා නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. කය මෝහස්ස විත මෝහත්තා නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. දැන් මේ රාග ద్వේෂ මෝහ කියන මේ අකුසල මූලයන් සම්පූර්ණයෙන්ම ඡය වෙලා වීත රාග తත්වයට වීත දෝෂ తත්වයට වීත මෝහ తත්වයටපත් වෙලා ඉන්න නිසයි මේ රහතන් වහන්සේ නෛෂ්ක්‍රම්‍යයටම නැමිලා වාසය කරන්නේ. දැන් එතකොට මේ අපි සමහර ලාවට නෛෂ්ක්‍රම්‍යයක ඉන්නේ සමහර ලාවට ඉතින් ඒක තියෙන ගෞරවය නිසා. එහෙම නැත්නම් අනිත් අය මේ ඒකට යම්සි සැලකිල්ලක් දක්වනවා නිසා. ඉතින් මේ වගේ විවිධ අනෙකුත් විවිධ කල්පනාවන් නිසා කෙනෙක් නෛෂ්ක්‍රම්‍යයක ඉන්න ඉඩ තියෙනවා. මහානකමක් දරන්න සිවුරක් දරන්න ඉඩ තියෙනවා. එක්ක ලාභ සත්කාර ලැබෙන නිසා, එහෙම නැත්නම් ගෞරවයක් ලැබෙන නිසා, එහෙම නැත්නම් බුද්ධ ගෞරවය නිසා, ධර්ම ගෞරවය නිසා, සංඝ ගෞරවය නිසා ඉතින් මෙහෙම ඉන්නේ තියෙනවා. නමුත් මේ රහතන් වහන්සේ කෙනෙක් ඊට වඩා එබඳු මතු පිට තියෙන හේතුන් නිසා ලාමක හේතුන් නිසා නෙමේ නෛෂ්ක්‍රම්‍යයකට නැමිලා වාසය කරන්නේ උන්වහන්සේ තුල රාගය නැති නිසා, ద్వේෂය නැති නිසා, මෝහය නැති නිසා. ඉතින් ඒකට අපිට තේරෙනවා එහෙමනම් මේ රාගක්ෂය කරපෝ, දෝසක්ෂය කරපෝ, මෝහක්ෂය කරපෝ හිතක ඒ නෛෂ්ක්‍රම්‍යයට නැමුණ ගතියක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්, තේරෙන්න පුළුවන්. ඒ බඳු පැත්තකට තමයි දැන් යොමු වෙලා තියෙන්නේ. අර ආයි ගෘහවාසයකට යන ගතියක් නැහැ. ආයිත් ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන ආයිත් ඇඟෑලුම්කම් පවත්වගෙන දේශපාලනය කරගෙන රජකම් කරගෙන එහෙම ඉන්න ගතියක් ඒ රහතන් වහන්සේ තුල නැහැ. මොකද රාග දුරු කළා. ද්වේෂ දුරු කළා. මෝහ දුරු කළා. ඒ නිසායි මෙන්න මේ නෛෂ්ක්‍රම්‍යයටම නැමිලා නෛෂ්ක්‍රම්‍ය තුල පිහිටාගෙන මේ රහතන් වහන්සේ ගත කලන්නේ කියලා මේ සෝන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. අපි පින්වත්නි එතනින් අද අපේ ධර්ම දේශනාව સમાપ્ત කරමු. මොකද ඊළඟ කරුණු තවත් කාරණා පහක් තියෙනවා. දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ එතකොට ටිකින් ටික දැන් මේ බුදුරජාණන් වහන්සේත් සමග මේ රහතන් වහන්සේ කෙනෙක් ඇයි මෙහෙම ගත කරන්නේ? ඇයි මේ විදිහට ගත කරන්නේ? කියලා එකින් එක පැති වලින් උන්වහන්සේගේ චරිතය ටිකක් ඉස්සරහට ගන්නවා. නැත්නම් ඒ රහත් ගුණය ඉස්සරහට ගන්නවා. ඉතින් අපිත් උත්සාහන්ත විය යුතුයි. අපි ඇයි මොකද මේ මේ විදිහට ගත කරන්නේ? මට දැන් හුදකලා ඉන්න ඕමනාවක් තියලාද නම් මම මොකද එහෙම කරන්නේ? මම කරන්නේ මේ බුදුහාමුදුරන් ගැන තියෙන ගෞරවය නිසාද? ධර්මයේ ගැන තියෙන ගෞරවය නිසාද? සංඝයා ගැන තියෙන ගෞරවය නිසාද? එහෙමත් නැත්නම් ගුරුවරු ගැන තියෙන ගෞරවය නිසාද? නැත්නම් වෙනත් ඊට වඩා ලාමක හේතුවක් නිසාද? එහෙමත් නැත්නම් නිකම්ම ඒබඳු හේතුවක් නැතිවත් රාගය අඩුවීම නිසා දැන් නිකන් ඕන්ට වඩා ගෑලුම්කම් කරන්න අවශ්‍ය නැහැ. ගිහි කටයුතු වල දෙන්න අවශ්‍ය නැහැ. මට දැන් ටිකක් අර වගේ පැත්තක ගියා නම් හොඳයි කියලා ඒ බඳුම චේතනාව පහළ වෙච්ච නිසාද කියලා එහෙනම් අපිටම අපිව පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. එහෙනම් අන්නේ බඳු පැත්තකින් තමයි අපි මේ සූත්‍රයේ අපේ පැත්තෙන් අරගන්න තියෙන්නේ. එයි අපි මහානකමක් පුරන්නේ. ඇයි අපි නයිස් ක්‍රමයක් වාසය කරන්නේ? ඇයි මම භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා දවස් 5ක් 10ක් මේ අනෙකුත් ගිහි කම්කටොළු වලින් වෙන් වෙලා ඉන්න බලන්න මොන හේතුවකටද කියලා නේ අපි පොඩ්ඩක් විමසලා බලන්න වටනවා. ඉතින් එක පාටම ඉතින් අපිට රාගය දුරු වීම නිසාය, ද්වේෂය දුරු වීම නිසාය, මෝහය දුරු වීම නිසාය කියලා පිටුතර ලැබෙන එකක් නැහැ. මුලදී ඉතින් බුද්ධ ගෞරවයෙන් තමයි පටන් ගන්න වෙන්නේ. ධර්ම ගෞරවයෙන් පටන් ගන්න වෙනවා. සංඝ ගෞරවයෙන් පටන් ගන්න වෙනවා. ප්‍රතිපදාවකට තියෙන කැමැත්ත නිසා පටන් ගන්න වෙනවා. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න වෙනවා. ඒ වගේ ඉතින් নানা ප්‍රකාර හේතු මුලදී අපිට හේතු වෙන්න වෙනවා. හේතු වේවි. නමුත් පස්සේ පස්සේ ඒ දේවල් වෙනස් වෙද්දිත් අපිට අපේ මේ ප්‍රතිපදාව අරගෙන යන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා ගැඹුරක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යම්සේ ගුරු ස්වාමින් වහන්සේ කෙනෙක් කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන පහදීමක් ඇති කරගෙන ඒ උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයට ගිහිල්ලා නැත්නම් ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලගෙන ඔන්න අපි මහණ වුණා. දැන් එතකොට මුල්දි තිබුණේ ඒ ගුරු ස්වාමින් වහන්සේ කෙරෙහි අසීමිත භක්තියක්, අසීමිත ගෞරවයක්. ඉතින් එතකොට උන්වහන්සේ කියන දේ අපි අහලා අපිත් ඉතින් අයිස්ක්‍රම්‍ය වාසයක්, Brahmacharya වාසයක් පවත්වාගෙන යනවා. දැන් අපි හිතමු දැන් අපි අවුරුද්දක් දෙකක් කොහොම යනකොට දැන් අපිට පේනවා මේ සායන වහන්සේගේ තියෙන අඩුපාඩුකම්. මුලදී නම් දැක්කේ රහතන් වහන්සේ කෙනෙක් වගේ. හැබැයි දැන් ඉතින් අර එකට වාසය කරනකොට උන්වහන්සේගේ තියෙන දුර්වලකම් අඩුපාඩු උන්වහන්සේ හැසිරෙන හැටි කතා විලාසය උන්වහන්සේට වරදින තැන් මේවත් ඔක්කොම පේනවා. දැන් එතකොට අපි අර දේම නම් මුල් කරගත්තේ. ඒ ගුරු ස්වාමීන් වහන්සේම මුල් කරගෙනම නම් අපි මේ නෛෂ්ක්‍රම්‍යයක් වඩන්නේ. දැන් ඉතින් අපේ හිත වැටෙනවා. මොකද මේ බලාපොරොත්තු වෙච්ච චරිතය ඉස්සරහින් තියාගත්ත ආදර්ශයක් චරිතය දැන් මේ ස්වාමීන් වහන්සේ නැහැ කියලා දැන් අපේ හිත අනිත් පැත්තට කියනවා. දැන් ඉතින් හිත කලකිරෙනවා. අන්තිමට ඉතින් සමහරට ඒ ගුරු ස්වාමීන් වහන්සේ අතහැරලා එක්ක වෙන තැනකට යනවා. නැත්තම් සිවුරු වැරලා යනවා. ඒ කියන්නේ අපි තුල තාම මේ මුලින් ගත්ත ආදර්ශ චරිතය විතරයි අපි ඉස්සරහින් තියාගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි අපේ ප්‍රතිපදාවක් වඩලා අපේ හිතේ රාගය දුරු කරගන්න උත්සාහත් වෙලා නැහැ. අපි ප්‍රතිපදාවක් වඩලා අපේ හිතේ තියෙන ද්වේෂය දුරු කරගන්න උත්සාහයක් වෙලා නැහැ. අපි ප්‍රතිපදාවක් වඩලා අපේ හිතේ තියෙන මෝහය දුරු කරගන්න උත්සාහත් වෙලා නැහැ. අපි තාමත් අර පරණගත්ත ආදර්ශ සම්පන්න තැනැත්තෙක් කෙරෙහි යැපෙමින් එයාව ඉස්සරහින් තියාගනිමින් එයා මත යැපෙමින් යන ගමනක් තමයි තාමත් අපිට තියෙන්නේ. නමුත් ඒක හරි අවදානම් ගමනක්. අපි එහෙනම් උත්සාහන්ත වේ යුතුයි ඒ සාමින් වහන්සේ වෙනත් අවස්ථාවකදී යම් යම් දුර්වල තැන්වලට අපේ අදහසට පටහැනි විදිහට අපි තියන් හිටියේ ආදර්ශ ජීවිතයට පටහැනි විදිහට පවා කටයුතු කරද්දී අපේ හිත වැටෙන්නේ නැතුව අපි ඊට වඩා තහවුරු වෙච්ච ගතියක තවමත් මේ නයිෂ්ක්‍රම්‍යයට ඇල්මක් සහිතව මේ මහානකමට ඇල්මක් සහිතව ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි තුල ස්වාධීනව වැඩිච්ච ගුණයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් ගුරු ස්වාමීන් වහන්සේ මතම රැඳෙන ගුණයක් නෙමෙයි. අපිටම ආවේනික වෙච්ච අපි විසින්ම උපදවාගත්ත, දියුණු කරගත්ත ගුණයක් තියෙනවා. ඒතර අර ස්වාමීන් වහන්සේ කොයිතරම් වෙනස් සම්දමකින් කටයුතු කළත් අපේ හිතේ නොසෙල්වෙන ගතියක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් අපි ඊට වඩා යමක් කරගෙන තියෙනවා. මුලදී උන්වහන්සේ අපිට ලොකු ආදර්ශයක් සැපුවා. මේ ගමනේ එන්න ලොකු අනුබලයක් සැපේවා. එතන අත්තල කරගෙන අපි ඉස්සරහට ඇවිල්ලා හැබැයි දැන් අපි අපේම ගුණයක් දිනු කරගෙන යනවා. අපිම විපස්සනාවක් වඩනවා. අපිම දහමක් දිනු කරනවා. ඒ හරහා අපි දිනු කරගත්තේ දහම හරහා එහෙමනම් මේ නයිස්ක්‍රම්මේ වාසයකට තව තවදුරටත් ඇල්මක් අපේ හිත තුලින්ම ඇතිලා තියෙනවා. අනිත් අය කොච්චර වැරදි කරත් තමන්ගේ හිත තුළ එබඳු නෛෂ්ක්‍රම්‍ය කෙරෙහි ඇලිච්ච ගතියක් නෛෂ්ක්‍රම්‍යයට නැමුණු ගතියක් තියෙනවා නම් කොයිතරම් මේ ශාසනයේ අනිකුත් අය අතින් අඩුපාඩුකම් අත්වැරදීම් සිද්ධ වුණත් අපිට ඒ තුළ ඉන්න ඇල්මක් කැමැත්තක් පහළ වෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපේ පැත්ත අපි ටිකක් දුරට හෝ සකස් කරගෙන තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. තේනම් පින්වත් අපිට මේ සූත්‍රය මුල් කරගෙන ඉබඳු පැත්තකිනුත් මේ කතාව තේරුම් ගන්න පුළුවන්. අන්න ඉබඳු අපේ ප්‍රතිපදාව මත යැපෙන්න පුළුවන්. අපි වඩන ගුණය මත අපිට එක්තරා අන්දමකින් අස්වැසිල්ලක් ලබන්න පුළුවන් තත්වයක් අපිට තියෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒක ලොකු ආශිර්වාදයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් අන්න ඉබඳු ආශිර්වාදයක් අපි තුල ඇති කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.